හොඳයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් වතාවක් ධර්ම දේශනාවකින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව ආරම්භ කරන්න කලින් පිරිස ආජීවට්ටමක සීලේ පිහිටවීම සඳහා ආජීවට්ටමක සීලේ සමාදන් වෙට කැමැති සීලම දෙනා নমස්කාරය කියනවා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 සරණගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉදං දුක්ඛ සමුදයං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුම්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අප මේ ඉදිරියෙන් තියාගත්තේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ච ශ්‍රීමුක පාඨයක් ඉතින් මේක සරුවච්චන් වහන්සේගේ ප්‍රථමම ධර්ම දේශනාවට සංග්‍රහ වෙච්ච කොටසක් මේක අපි සාමාන්‍ය බෞද්ධ භාෂාවෙන් කියනවා නම් දෙවෙනි ආර්ය සත්‍යය චතුරාර්ය සත්‍යයේ කියන මේ ආර්ය සත්‍ය හතරෙන් දෙවෙනි එක. ඉතින් මේක පුංචි බුද්ධඝං කාර්යය පවා දන්න කාරණාවක්. ඒක හුඟක් වෙලාවට මේ දන්න කාරණාව ජීවිතයට සම්බන්ධ කරගන්න පිරිසට තමයි භාවනා කරන පිරිස කියලා කියන්නේ. එනතම් පැවිදි වෙන පිරිස කියලා කියන්නේ මේ ආරි සත්‍ය හතර ශක්ති ප්‍රමාණයෙන් තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන ඇත්තෝ. ඉතින් මේනොත් මේ ඊයේ අපි ඉදිරියෙන් තියාගත්ත දුක්ඛාරිය සත්‍යයත් මේ අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නා වූ සමුදයාරිය සත්‍යයත් මේ ලෝකයට අදාළ දෙයක්. එවන තමයි අපි ගත කරන ඉදිනදා ජීවිතයට අදාළ කොටස්. මේ සම් ඊට පස්සේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන නිරෝධාර්ය සත්‍ය, නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය උගාක් වෙලාවට ලෝකෝත්තර පැත්තට අදාළ වෙන ධර්ම ඒ නිසා මේ දෙක අපිට ලෞකික නිදර්ශන උපමා රූපක ගොඩාක් පෙන්වන්න පුළුවන්. ඉතින් කෙසේ නමුත් මේ දෙවෙනි දුක්ඛාරි සත්‍යයට යන්න ඉස්සෙල්ලා අපි ඊයේ සාකච්ඡා කරපු එක පිළිබඳව කෙටි සංග්‍රහාවක් එහෙම නැත්නම් පිඩු කිරීමක් ඉදිරිපත් කරන එක හොඳයි කියලා හිතුණා මේක ධර්ම දේශනා මාලාවක් නිසා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දේශනාව සුදුස්සන්ට පමණක් ඇසිය යුතු දේශනාවක්. එහෙම නැතුව ආරම්භක ආදුනිකයන්ට එච්චරම නොවැටහෙන තේරෙන්නේ නැති දේශනාවක් වග බුද්ධ දේශනා අනිත්‍යව සංසන්දනය කරන බවන පේනවා. ඒ නිසා අපි ඊයේ ඒ චතුරාර්ය සත්‍ය දේශනාව දක්වා ගමන් කරන ඒ ආනුපුබ්බී ප්‍රතිපදාව පිළිබඳව අපි දේශනාවේ මුල් කොටහ වෙන් කරා. ඒ ආනුපුබ්බි දේශනාවිදී කියවෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාව. එහෙම නැත්නම් මේ සාමුක්කංශික දේශනාව වශයෙන් දක්වන මේ ගැඹුරට එන්නේ ඉස්සල්ලා. ඒ කෙනා දාන කතාව අහලා තියෙන්න ඕනේ. ශීල කතාව අහලා තියෙන්න ඕනේ. සග්ග කතාව, ස්වර්ග ගමනය පිළිබඳ කතාව අහලා තියෙන්න ඕනේ. කාමානං ආදීනවං ඕකාර සංකිලේසං කියලා ඒසා විශාල ආනිසංස දෙන දේවල් නොකර අපි මේ නැවත නැවතත් දුක් දෙන සංසාරට ඇද බැඳ තබන මේ කාමයේ ආදීනව පිළිබඳව සිහි කල්පනාව තියෙන්න ඕන. එහෙම කෙනෙකුට විතරයි නිස්සරණී ආනිසංශයක් කියලා මේ කාමයන්ගෙන් වෙන්වීමේ එනතන් කාමයන් හැර යාමේ ආනිසංශ වටහා ගන්න පුළුවන් වෙන්නේ අර කලින් කියපු දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් ඕකාර සංකිලේ සංකින කාරණා තේරුම් ගත කෙනාට ඒ නිස්සරණානිසංසය බුදුන් දේශනා කරපු දෙකක් දෙයක් ප්‍රතිපදාවක් ඒක හික්මිය යුත්තක් ශික්ෂණයක් කියලා යම් කිසි කෙනෙක් ඒක තමන්ගේ ජීවිතයට වද්දාගත්තොත් තමන්ගේ හිතට කාවද්දා ගත්තොත් ඒ අණුව ජීවත් වෙන්න වෙන්න වෙන්න වෙන්න එයාගේ චිත්තසංතාණය පිරිසුදු වෙන්න පටන් ඒ පිරිසිදු වීම බුදුරජාණන් වහන්සේ බලලා දැකලා හිත අතගාලා තමයි එම් පිරිසුදු ඇත්තන්ඩ ඒ කියන්නේ නිස්සරණේ ආනිසංශ දැකපු ඇත්තන්ඩ තමයි මේ චතුරාර්ය සත්‍ය දේශනාව කරන්නේ. ඒක ධර්ම පෙළ පෙළහැරි පෙළපති කියලා පැමිණීම කියලා කියන්නේ. සිකප්පත්ත භාවය. එහෙම නැත්නම් ඒක මුදුන්පත් වෙන තැන. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම අපි මතක තියාගන්න ඕනේ අපිට එතනින් පටන් ගන්න බෑ. අර මූලික සුදුසුකම් තියෙන ඒ අනුව හැසිරිච්ච කෙනාට තමයි මේ චතුරාර්ය සත්‍ය දේවට දේශනාව සුත්තමේ ඥාණයෙන් එහාට ගිහිල්ලා චින්තාමේ මට්ටමකට එහෙම නැත්නම් අඩු ගානේ ණය විපස්සනා ක්‍රමයට හරි තේරෙන්නේ මේ සසර බය දන්න කෙනාට පමණයි. ඒ සසර බය දන්න කෙනාට දෙන උත්තරේ තමයි මේ නික්මීම කියන එක. අබිනිෂ්ක්‍මණය කියන එක. කාමයෙන් වෙන්වීම කියන එක. ඉතින් වෙන් වෙන්න බැරි තරම් මේ කාමේ අපි වහයලාගෙන ඉන්න එක තමයි දෙවෙනි ආර්ය සත්‍යයෙන් විස්තර කළ දෙන්නේ මොන ආකාරයෙන් අපි සත්‍ය වශයෙන් මේක දැනගත්තත් අදාහගෙන හිටියත් අපි නිතරම කාමයට අදාළ දේවල් යටහත් පහත්ව බැලයක් වාගේ දාසෙක් වාගේ සම්පාදනය කරන්න හැටි. ඉතින් ඒ නිසා අපිට කාමේ නිසා අපිට නැවත නැවතත් ජාති දුකටපත් වෙනවා අපි. ජාති දුකට ආපු ගමන් ජාති දුක ජරා දුකට අපිව පත් කළා පැත්තකට වෙනවා. ඊට පස්සේ ජරා දුක අපිට දෙන්න පුළුවන් දහසවද දෙනවා. ඊට පස්සේ ආ මරණ දුකට ඉඩ දීලා අයින් වෙනවා. ඉතින් මේ මරණ දුකටපත් වෙච්ච එකන නිසා ඒක න විතරක් නෙවෙයි අහල පහල ඉන්න නෑයෝ පවා ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඉසాత බැඳගෙන අඬනවා විලාප දෙනවා ක්ලාන්ත වෙලා වැටෙනවා නානා දේවල් කරනවා ඉතින් මේ බව මේ බව මෙච්චරම එලිපිට පේන්න තිබුණත් ඇස මුවහා කරන මායා කරන පමා කරන දෙයක් මේ තණ්හාව කියලා කියන්නේ. ඒ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුක් දෙනෝ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස දෙනෝ ඊට අමතරව බුදුරජාණන් වහන්සේ මේක හුවා දක්වන්න කැපිපේන්න තෙද ගන්නවන්න දුක්ඛ සත්‍ය පිළිබඳව අපි එයි සම්පයෝගෝ දුක්ඛෝ කියලා අපි අකමැති ඇත්තන් සමග අපිට එකට කාණ්ඩ බොණ්ඩ ඉන්න ඉඳින්න සිද්ධ වෙනවා. එතකොටත් හරි වෙහෙසක් අපට පරිලාහයක් අපට දැවිල්ලක් ඇති වෙනවා. ඒකම මේ ප්‍රියකත් ඇත්තන්ගේ වෙන් වෙන්න සිද්ධ වෙනවා. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ ඒකත් කාටවත් අලුතෙන් බණ කියන්න ඕන දෙයක් නෙවෙයි. තමන්ට කැමැති අයගෙන් වෙන් වෙන්න වෙනවා. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛන් තමයි යමක් කැමැතිද ඒක ඇති වෙච්ච තරම් ඇති වෙලාවට අවශ්‍ය ප්‍රමාණය නොලැබෙනවා. ඒ නිසා අපි නිතරම පරිේෂණ කරනවා. අපේ කැමැත්ත අපිට කැමැති වෙලාවට කැමැති ප්‍රමාණයෙන් කැමැති ආකාරයේ ලැබේ. මේ මනුස්ස ඉතිහාසයේ කිසිම දවසක කිසිම කෙනෙක් එහෙම තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලා මැරිලා නැහැ. හැමදෙනාම මැරෙනකොට ඌනෝ අතිත්තෝ කාමදාසෝ කියන විදිහට හිතේ යම් අඩුපාඩුවක් ඌන භාවයක් ඇතුව තමයි මැරෙන්නේ. කාම දාසෝමයි මැරෙන්නේ. මං ඊගාවාත්මේ මේට වැඩිය හොඳ සැප සම්පත් ලබන්න ඕනේ. නැත්තම් මේ මං කරන රැකී රස්සා ව්‍යාපාර පරිේෂණ නිසා මේට වැඩිය කාමයක් ලබන්න ඕනේ කියලා කාමයට දාස කමෙන් කවදාකවත් කරාරින්නේ. අතෘප්ති කරවයි මැරෙන්නේ. අතිට්ඨෝ. ආන ඒ නිසා මේ හිතූ පැතූ සම්පත් නොලැබීම සංසාරයේ ස්වභාවික ලක්ෂණයක්. මේ ඔක්කොම මේ ලෝකයේ තියෙන නිදර්ශන ගෙනහැර පාලා තරුවචාන්සේ සඳහන් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඒක ටිකක් ඉතින් ගැඹුරට යන. මේ මිනිස්සයා මේ උපාදානස්කන්ධ පහ මම කියාගෙන මගේ කියාගෙන මගේ ආත්මය කියාගෙන තමයි ඒකට සැප ලබා දීමට තමයි මේ අපි මේ ලෝකයේ ලෞකික ජීවිතයක් ගත කරන්නේ. නමුත් එක එකක් පතුරු ගහලා බැලුවොත් විසිතුරු කරලා බැලුවොත් විදහා බැලුවොත් ඒ වගේ කිසිම සැප දෙන ගතියක් නැහැ. තියෙන්නේ දුක දෙන ගතිය. නමුත් මේ තණ්හා ලාටුව පුදුම විදිහේ ඇස්බැඳුමක් කරනවා. ඒ දුක් දෙන දේවල් සැප වශයෙන් පෙන්වනවා. අසුබ දේවල් සුබ වශයෙන් පෙන්වනවා. අනිත්‍ය දේවල් නිට්ටය වශයෙන් පෙන්වනවා. Tamanට ආණ්ඩු මට්ටු කරන්න බැරි දේවල් මට වශයේ පවත්වන්න පුළුවන් මට ඕන විදිහට කරන්න පුළුවන් කිය ආත්ම අදහසක් දෙනවා. ඒ නිසා මේ නিত্য සුඛ සුභ ආත්ම කියන අදහසේ තමයි අපි මේ පරිේශන කරන්නේ. ඒ අදහසේ තමයි අපි නව නිර්මාණ කරන්නේ. ඒ අදහසේ තමයි අපි ප්‍රගතිය කල්පනා කරන්නේ. නමුත් මේ දුක් අනිත්‍ය වූ දුක් වූ අසුභ වූ අනාත්ම දෙයක් නিত্য වූ සුඛ වූ සුභ වූ ආත්ම දෙයක් වශයෙන් බලන මේ විපල්ලාසේ අපි සිංහල විපිරියාස කියලා කියන්නේ. අන්නේ විපිරියාසය පෙන්වන්න දෙන්නේ නැතුව මේක නিত্য සුඛ සුභාත්ම කියලා පෙන්වන එක තමයි තෘෂ්ණාවේ මේ එලි දැක්වීම. ඉතින් ඒක විනිවිද දකින්නවා කියන එක අමාරු භාවයේ තමයි මේ චතුරාර්ය සත්‍ය කෙලින් අවබෝධ කරගන්න බෑ. ගැඹුරුයි, ගම්භීරයි කියලා කියන්නේ. නමුත් අපි භාවනා කරන කෙනෙක්ගේ පැත්තෙන් බැලුවොත් ඒකේ නා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ පූර්ණ විසරද භාවයක් නැති වුණත් ඒකේ නා උත්සාහ කරොත් මේ මම මමය කියා ගන්න මේ ශරීරය එහෙම නැත්නම් ආදිම මිනිස්සයා මම කියා ගන්න එක සැලකුවේ මගේ කය මමයි කියලා. ඉතින් ඒ නිසා ඒ ඇත්තෝ මේ කයට සැප මට දෙන සැපයක් ඒක මම්ම කරන්න ඕනේ ඇහැ පිනවනවා කන පිනවනවා නාසය දිව කය මේ පිනවීම මගේ පරම යුතුයකම කියන එක තමයි සැපසොයන කය මමය කියන නැත්නම් රූපය මමය කියන දර්ශනයකට අපි කියන භෞතිකවාදී කියලා. ඒ භෞතිකවාදී අනුව තමයි අද නව විද්‍යාව දිනු වෙලා තියෙන්නේ. ඒ වාගේම මේ ලෞකික ඥාන ගොඩක් දිනු වෙලා තියෙන්නේ. ඉතින් ඒ දෙන කය මේ ශරීරය දැකලා අවබෝධ කරගෙන නෙවෙයි අපි මේ කායට සලකන්නේ. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන වගේ සූත්‍රවල මේ කය දිහා බැලිය හැකි 14 ආකාරයක් පෙන්ලා දෙනවා. ඒකල කියනවා මේ Taman උපයාගත්ත මේ වටිනා මනුස්ස කය අපිට හම්බෙච්ච වටිනා පරිේශන ආයතනයක් ලැබ් එකක් පරිේශනාගාරයක් ඒ පරිේශනයේ සඳහා මේ කය පාවිච්චි කරන කියන්නේ බුදුහාමරගේ වචනේ කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ කය පිළිබඳව දක්නාසුලුව බලනාසුලුව ගත කරනවා කියන්නේ. ඉතින් එතකොට අහන්න වෙනවා එහෙනම් අපි මේ කය පිළිබඳව දැක්මකින් දැනුමකින් නිවේද ගත කරන්නේ කියලා. අපි බලනවා අපි බලන්නේ මේ කය කාම වස්තුවක් විදියට රූපාලංකාර වස්තුවක් විදියට එහෙම නැත්නම් වැඩ කරන යන්ත්‍රයක් ලීවර යන්ත්‍රයක් විදියට ඒ විදිහට নানা ආකාරයෙන් බලද්දී කයෙහි කයානුව බලනවා කියන එක එවකට බුද්ධ ශාසනය පහළ වෙන්න ඉස්සලා ඉන්දියාවේ තිබුණු දර්ශනවාදයත් එක්ක විමුදාකාර විප්ලවීය දර්ශනයක්. ඒකට කියනවා ඇත්ත ඇති හැටියෙන් බැලීම කියලා. මේ කය කියන්නේ මොකද්ද කියලා පූර්ණ නිගමන නැතුව එහෙම නැත්නම් මිත්‍යා මතවලට ලක් වෙන්නේ නැතුව මේ කය දිහා බලන එක. ඉතින් ඒක ඇත්තටම විදුහුරු වැඩක්. අපි දන්නවා ඒ විද්‍යාව දිනු වෙනකොට මේ තඹ කියන්නේ මොනවද කියන එක අපි රත්තරන් වලින් රිදී වලින් සිංක් වලින් වෙන් කරලා අඳුනගත්තට පස්සේ තඹ කියන එක අනිකුත් දේවල් වලට සාපේක්ෂව ආවර්තිතා වගේ අසවල් තන තන ගන්නවා. එතකොට ඒකේ අපි දන්නවා ලෝහයක් මේකේ විදුලිය ගමන් කරනවා. මේකේ අණුක භාරය මෙච්චරයි පරමාණුක භාරය මෙච්චරයි ආදි වශයෙන් මේ තොරතුරු ඉගෙන ගත්තට පස්සේ ඒ තඹෝලින් ගන්න ඉහළම වැඩ ගන්න පුළුවන් අපට. තඹ කලවම් කරලා රිදිත් එක්ක රත්තරන් එක්ක තිනකොට ගන්න ඔය වැඩවලට වැඩිය තඹ පිරිසුදු කරලා ඒකේ ගුණාගුණ දන්නවනම් වැඩ ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ ශාරීරිය පිළිබඳවත් ඒක වෙන දේවල් වලින් වෙන් කරලා මේ ශරීරය මේ කය කියන්නේ මොකද්ද කියලා බලන වැඩපිළිවෙල තමයි මේ කායානුපස්සනාව කියලා කියන්නේ. ඒක සතිපට්ඨාන ඉස්සරහම තියෙන දෙයක්. නමුත් ඒ සතිපට්ඨාන භාවනා නොකරන ඒක පිළිබඳව තාම හිතන නොයදපු කෙනෙක් මේ කය දිහා බලන්නේම අර නিত্য සුඛ සුභ ආත්ම කියන විපල්ලාස හරහා කායනුපස්සනාට හිත යොදපු ගමන් ඒ කෙනාට අර මෙතෙක් හිතේ තියාගෙන ආපු ඒ විපල්ලාස විපිරියාස ධර්ම yaadෙන්නේ නැති බව මේක අනිත්‍ය බව මේක දුක බව මේක අසුබ බව මේක අනාත්ම බව වැටහෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ පෙන්නන පළවෙනි ආර්ය සත්‍ය තරුණ පිරිස වලට ඉච්චර ගැලපෙන්නේ බටහිර චින්තනයේ තියෙන පිරිසට ඉච්චර ගැලපෙන්නේ තමන්ගේ කයට ආදරය කරනාට ඉච්චර ගැලපෙන්නේ තමන්ගේ ජීවිතේට ඒ තරම්ම පූජනීය වස්තුවක් විදිහෙන් සලකන අයට ගැලපෙන්නේ එදත් හිටියක් හේමාව උප්පලවන්නා වගේ ඊටාම සුරුපී කාන්තාව ඒගොල්ල කැමති උනේ නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න යන්න. මොකද මේ ලස්සන පිං කරලා ලබාගත්ත මේ ශරීරයේ අසුබ පෙන්නනවායි කියලා. නරක පෙන්නනවායි කියලා බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදයෙන් අරස රස කියලා රස අඳුරන කෙනෙක් වශයෙන් සාහිත්‍ය රසය දන්නේ නැති කෙනෙක් වශයෙන් චෝදනා කළා තිබුණා. නමුත් වයසටපත් වෙන අය නම් දන්නවා මේ තරුණ කාලේ ඒ විදිහට ලස්සන තරුණ සම තිබුණාට වයසට ගියාට පස්සේ කොච්චර පාලනය කරගන්න බැරිද දුක් දෙනවද කියන එක තේරෙනකොට ඒ ඇත්තෝ බුදුහාමුදුරන කැමැති වුණාට සමහරට අර ඉඳුරංගේ තියෙන ප්‍රනීත භාවයේ පිරිහිලා නිසා ඒ ඇත්තන්ට ඒක ධර්මයේ අවබෝධ කිරීමේදී යම් යම් අඩුපාඩුකම් වෙන්න තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරනවා බුදුරජාණන්සේ පෙන්වන මේ ධර්මය තරුණ පිරිසවලට වටහා දෙන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ඉන්ද්‍රියන්ගේ තියෙන ප්‍රනීත භාවය නිසා හොඳට තේරුම් ගන්න පුළුවන්. නමුත් මායя එක ආවරණය කරලා තියෙන්නේ තරුණ වයසේදී එහෙම ධර්මයට පෙළඹෙන ගතිය අඩුයි. මම මගේ ජීවිතේ මේ සතිය කියන වචන ඉස්සලාම ඇවි අවුරුදු 26. ඒ අහනකොට මයි ළඟ තිබුණේ සම්පූර්ණ උපහාසාත්මක එහෙම නැත්නම් විහිළුවට ලක් කරන අදහසක් මට ඒ කියලා දීපු ස්වාමීන් වහන්සේත් එක්ක මම හරියට වාද කරා මේ සතිය බුද්ධ ආගමේ තියෙන එකක් නෙවෙයි. එහෙමනම් අපිට කියලා දෙන්න එපායි දහම් පාසල එහෙමනම් අපිට බුද්ධ ආගම පොතේ කියලා දෙන්න එපායි කියලා මේ මට මේ පළවෙනි සැරේ හම්බ වෙනකොට මේ සතිය තව වැදගත් දෙයක් අනිවාර්ය දෙයක් කියලා කියන්න හදනකොට මම ගොඩක් වාද කරා. හැබැයි ඉතින් හොඳ වෙලාවට ඒ ශාංශි වාදයට කැමැති කෙනෙක් නිසා අපි උණුසුම් විවාද වලට ලක් වුණා. ලක් වෙලා අන්තිමට මට හිතුණා හොඳයි. අපි දෙන්නගේ තියෙන මිත්‍රකම සලකලා මේ සතිය කියනක පොඩ්ඩක් කරලා බලන්න. නමුත් 26 හිටපු ඉලන්දාරියෙක් වශයෙන් මට විශ්වවිද්‍යාල දෙවැනි අවුරුද්දේ හිටපු ඉලන්දාරියෙක් වශයෙන් මට ලෝකේ කිසිම කෙනෙක්ගෙන් කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ. ඔක්කොටම හිතුනේ මගේ මොලේ නරක් වෙලයි කියලා. හැම කෙනාම ඉතාම කරුණාවෙන් මට කතා කරලා කිව්වා කරුණා කරලා මේ ලෝකේ සැප දිහා හිත යොදන්න ඔය මොකක් හරි ඔළුව නරක් වෙලා තියෙන්නේ සමහර අය මාව විශේෂ මානසික වෛද්‍යවරු ආවටත් ගෙනියන්න උත්සාහ කරා. වෙන්න බෑ ඕක මොකක් හරි පටලවිල්ලක් කියලා. නමුත් මට හිතක් තිබුණා මේ ඔක්කොම අනිත් පැත්තට යද්දි මේක කරලා බලන්න යන්න ඕනයි කියලා. ඒ ගතියත් තරුණ ගතියක් තමයි. හැබැයි ඒකට ප්‍රධාන හේතුව ඒක මට ඉදිරිපත් කරපු ස්වාමීන් වහන්සේගේ තියෙන ඉදිරිපත් කිරීමේ දක්ෂකම. ඒ chance පිට රැටියෙක් ඕස්ට්‍රේලියානු ජාතික. ඉතින් ඒක සමහරට මට පණිවිඩය විප්ලවී වශයෙන් කල්පනා කරන්න හේතු ඇති. කෙසේ නමුත් මේ ශරීරය දිහා සතියෙන් යුක්තව කයේ කයානුව බලන සුළුව ගත කරනවා කියන එක මොනම ලාභයක්වත් සත්කාරයක්වත් සම්මානයක්වත් සිලෝකයක්වත් ලැබෙන එකක් නෙවෙයි. මේ ශරීරයේ තියෙන මේ දෙතිස් කුණපේ. එහෙනම් තමයි ශරීරයේ එක තැනක විනාඩියක්වත් තියානින්න බැරි කතිය. එහෙම නැත්නම් මේ ඇඟටත් නොකිය පැදුරටත් නොකිය මේ තිබ්බ හිත පැනලා යන හැටි. එහෙම නැත්නම් මේ කයේ තියනවා වෙනුවට හිත වෙන කෙනෙක්ගේ කය ගැන තියන්න පුළුවන්. වෙන තැනකට දුවනවා. අතීතයට දුවනවා. අනාගතයට දුවනවා. ඉතින් මේ ඔක්කොම පළවෙනි වෙලාවට සතිය පිහිටන එකනට බාධා කරනකොට ඒ කෙනාට හිතෙන්නේ මේක නම් මෙලෝ සංසාරේ කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා ලේසියට පහසුවටත් අපි ලබන මයිගාට මතුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට ගියාම නිකම්ම ස්කෝලර්ෂිප් එකක් හම්බුණා වගේ නිවන් ලබයි කියලා අපි ඒකට මේ පමාවට ලක් කරලා පස්සර දාන කටයුතු කරනවා. ඒකට කිසිම කෙනෙකුට මොනම හේතුවක් නිසාවත් දොස් කියන්න බෑ. ඒ තරම්ම මේ තෘෂ්ණාව ෂටයි මායාවී චපලයි. අන්නේ ෂට වූ මායාවී වූ චපල වූ මේ තෘෂ්ණාව දැනගෙන කයෙහි කයානුව බලන සුළුව ගත කරන එක තන්නේ ක්‍රම විදුහුරු වැඩක් විද්‍යානුකූල වැඩක් ඒ විද්‍යාවේ මේ අපි ඉගෙන ගන්න සතිපට්ඨානෙයි තියෙන සමාන ලකුණ තමයි යමක් ඉගෙන ගන්න ඒක ඊටාම කුඩා අංශුවට කඩලා බලන්න අපි දකින්නේ කලාපයක් වශයෙන්. අපි දකින්නේ සමස්තයක් වශයෙන් ඒ සමස්තේ ක්‍රියාවලියත් කුඩා මංශුවේ ක්‍රියාවලියත් අතර විශාල වෙනසක් තියෙනවා. මොකද සමස්තේ සංකීර්ණ එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ කුඩාම අංශුවේ ක්‍රියාකලාපයේ සංකීර්ණ දෙයට යනකොට උගක් වෙනස් වෙනවා. අන්නර රිඩක්ෂනිසම් කියන නැත්නම් විභජ්‍යවාදය කියලා සිංහලෙන් අපි දක්වන මේ කුඩාම අංශුවට කඩා වැලීම තමයි සරුවචනාංශයේ මානව මනසට <clears throat> විද්‍යානුකූල ක්‍රමයක් වශයෙන් දැන්ට අවුරුදු 2600 කට ඉස්සෙල් දුන්නේ. දීර්ඝව මේ ශරීරය කියන එක පුළුවන් තරම් සමස්තයක් වශයෙන් සලකලා මේකට කන්ද කියන නම කියන්නේ කියලා. කන්ද කියලා කියන්නේ ගොඩ. මේකට නිසා ස්කන්ධ කියන නම අපි පාවිච්චි කරලා තියෙනවා. පංචස්කන්ධ කියලා කියන්නේ මේකේ කඳු පහක්. පළවෙනිම එක තමයි ගොරෝසුම දේ තමයි මේ රූපේ. අන්නේ රූපය කියන මේ ස්කන්ධය මේ ගොඩ පුළුවන් තරම් අඩු කරලා පුංචිම දෙයට යොදලා බලන්න කියලා. ඉතින් ඒකට මම මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යයට කැමති සම්බන්ධ නැවුනට මේක දුක්ඛ සත්‍යයට සම්බන්ධ වුණාට මම පුංචි පෙළගස්මක් පෙන්ලා දෙන්නම් බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙන විදියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපිට මේ ලෝකේ ඉගෙන ගන්න මුළු ලෝකෙම බදාගෙන කරන්න බෑ. ඒක දොඩම් ගොඩක් බදා ගන්න ගියා වගේ එක gediyaක්වත් අහුවෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ ලෝකේ ඉගෙන ගන්න අදහසෙන් එහෙම නැත්නම් සමස්ත ලෝකයේ පිළිබඳව සර්වඥතා ඥාණය ලබා ගන්න අදහසින් අපි ලෝකයෙන් පොඩ්ඩකට ඈත් වෙලා ක්‍රියාකාර ශක්තිය අඩු නිෂ්කලංකයේ තියෙන කැලේකට යන්න ගහක් මුල වාඩි වෙන්න ශූන්‍යාකාරයකට යන්න කියන එක පරි අපිට ශල්්‍ය කර්මයක් කරන්න නම් ශල්්‍යාගාරයකට යන්න ඕනේ. ලෙඩා ජීවාණු හරණය කරන්න ඕනේ. උපකරණ ආයුධ ටික තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ශල්්‍ය කර්ම කරන්න කියනවා වගේ ඒ වෛද්‍ය ශාස්ත්‍රයට ගරු කරන කෙනෙක් කරන උපදේශයක්. බුදුරජාණන් වහන්සේගේ ශල්්‍යාගාරය තමයි අරණ්‍ය වාසය. ශුන්‍යාගාරය. රුක්ක මූලගත. ඒ රුක්ක මූලගත වුණාට පස්සේ බුදුහාමුදුරු ප්‍රශ්නයක් අහනවා මේ Tamanගේ ආරණ්‍ය මේ රුක්ක මූලයේ මේ ශූන්‍යාගාරේ අභිරමණය කරන්න පුළුවන්ද අර gedara දොරට ලෝකෙට ආශ කරපු එක්කනට ශූන්‍යාගාරයට ගියාට පස්සේ කැලේ හිටපු මීහරකෙක් වල් මීහරකෙක් gedara ගෙනල්ලා බැඳගත්තා වගේ පුදුමාකාර අවුලක් කරනවා. අපි අර සැප සම්පත් නැහැ, යාළුවෝ මිත්‍රයෝ නැහැ, හරක බාන නැති නිසා. ඉතින් මේ පර්යේෂණ මට්ටමින් හෝ එනතම් පර්යේෂණේ නාමයෙන් හෝ මේ වගේ පොඩ්ඩකට ශූන්‍යාකාරයක හිත බඳින්න පුළුවන්ද කියලා. ගහක් මුලකට හිත බඳින්න පුළුවන්. අරණ්‍යයකට හිත බඳින්න පුළුවන්ද කියලා ඒ ප්‍රමෝදය අරණ්‍යගත වීමේ ප්‍රමෝදය, රූන්‍යාකාරගත වීමේ ප්‍රමෝදය, ගහක් මුලට යෑමේ ප්‍රමෝදය තියෙන කෙනා මේ පරිශ්‍රයට කැමැතියි. මේ ගියාට පස්සේ බුදුරජාණන් කෙනාට ලැබෙන ලාභය තමයි ඒ ගස් මුල ඉඳීමෙන් ඒ අරණ්‍යයේ ඉඳීමෙන් ඒ ශූන්‍යාකාරයේ ඉඳීමෙන් ඒ ගහට ඒ අරණ්‍යයට ඒ ශූන්‍යාකාරයට අදාළ දුක් පිටක මිස මුළු ලෝකයකින් ලැබෙන ආතතිය නැති වෙනවා. මොකද ඒක පරිේශන මට්ටමින් හිතෙන් අයින් කරපු නිසා. ඒකත් අමාරුයි. ඒ වුණත් කෙරුවොත් අරණ්‍යයට ගියොත් අරණ්‍යයට අදාළ දුක් ටික විතරයි ලැබෙන්නේ. ගහක් වලට අදාළ දුක් ටික විතර ලැබෙන්නේ. ශූන්‍යකාට අදාළ දුක් විතර ලැබෙනට කන්දක් දුක් ලෝකයක් නැති වෙනවා. ඒ නිසා මේකට කැමැති වෙන්නේ ඒක රසවත් නිසා නෙවෙයි ඒකත් දුකක් තමයි. නමුත් සාපේක්ෂ වශයෙන් බලනකොට අඩු දුකක් නිසා අරණ්‍යයේ සිත් බඳින්න කියනවා. මම දැකලා තියෙනවා අරණ්‍ය වාසී සංඝයා වහන්සේලා බොහෝම කලාතුරකින් සංඝයා වහන්සේ නමක් තමයි අරණ්‍ය ශීත් බඳ වාසය කරන්නේ. පැවිදි වුණත් අර ගිහි සැප ගැන කල්පනා කරනවා. දේශපාලනය කරනවා, වාහන එලවනවා, নানা ආකාර දේවල් කරනවා. ඉතින් එතකොට මේ ප්‍රතිපදාව යන්නේ. ඒ අනුව බලනකොට නිස්සනනට භාවනා කරන්න එන උපාසක උපාසිකාව පුදුමාකාර විදියට අර ඉන්න සුමානේ භාවනාව අගය කරනවා. අනේ අපිට කැලේකට යන්න පුළුවන් වුණා. ස්වභාවික වාතයේ හුස්ම ගන්න පුළුවන් වුණා. කැලේ පෙරීගෙන එන පිරිසුදු ජලය බොන්න පුළුවන් වුණා. කැලේ වනසත්තු දකින්න පුළුවන් වුණා කියලා අභිරමණය කරනවා. ඒ නිසා අභිරමණය කැලේට ගිය ගමනින් හම්බ වෙන්නේ නැහැ. ඒකට ඥානයක් තියෙන්න ඕන. එහෙම ගිය කෙනෙක් මේ කැලේ අභිරමණය කරන කෙනෙක් හිතන්න කියනවා බුදුහාමුදුරෝ එක තැනකට වාඩි වෙලා මගේ හිත ගම දොරත් අතෑරලා ලෝකෙත් අතෑරලා ඊගාට අල්ලගත්ත කැලෙත් අතහැරලා Tamange අවධානය කයේ විතරක් පවත්වන්න උත්සාහ කරන්න කියලා. හරිම අමාරු. එදාට තේරෙයි අපි අපේ කයට කොච්චර වෛර කරනවද කියලා. එදාට තේරෙයි අපි වර්තමාන මොහොතට කොච්චර වෛර කරනවද කියලා. එදාට තේරෙයි මම මට කොච්චර වෛර කරනවද කියලා. අපේ හිත සංසාරේ කවදාවත් මේ මම දැන් මෙතන ඉන්නවා කියන මේ ක්ෂණ සම්පත්තිය අගය කරලා නැහැ. අපි කරන්නේම අතීතයේ ජීවත් වෙනවා අනාගතයේ ජීවත් වෙනවා අරයගෙන හිතනවා අතන ගැන හිතනවා මිස මේ මම දැන් මෙතන කියන එක කිසිම දවසක කිසිම කෙනෙකුට කාගවත් උපදේශයක් නැතුව කවදාවත් විමුක්ති මාර්ගයක් කියලා හිතෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ අත පොළවේ ගහලා කියනවා. මේ විමුක්ති මාර්ගයේ තියෙන්නේ මම දැන් මෙතන කියන එකේ කියන එක කාටවත් හිතෙන්නේ බුද්ධ බණේමයි තියෙන්නේ. නැත්තම් බුද්ධ ශ්‍රාවකෙන් අහන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. අපි ඒක අහලා ක්‍රියාවත් කරන්න ගියොත් මේ ලෝකයක් දුක් අමතක කරන්න අරණ්‍යයක් කැලයක් රුක්ක මූලයක් ශූන්‍යාකාරයක් දුක් අමතක කරන්න කයට හිත ගන්නවා කියලා කිව්වොත් ඒ පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා හිත. ඒක අබිරමණය කරනවා නම් උන්දට විතරයි මෛත්‍රිය කියන එක තේරෙන්නේ. මම දැන් මෙතන වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්න එක පිළිබඳව මිත්‍රකමක් මේ ඉරියව්වට මිත්‍රකමක් තමන්ගේ කයට මිත්‍රකමක් මේ චිත්තක්ෂණ මිත්‍රකමක් තියෙන එක්කනට අපි කියනවා මෛත්‍රිය තියෙනවා කියලා. ඒක බලන කොච්චර අමාරුද කියලා ඒ තරමටම අපිට මෛත්‍රිය අමාරුයි. අපි එහෙම කියලා අතාරින්නේ නැහැ. අපි හිතමු කාට හරි පුළුවන් වුණයි කියලා තප්පරයකට චිත්තක්ෂණයකට මේ ඉඳගෙන ඉන්න දෙයට හිත යොදන්න අන්න එදාට තියෙනවා ඒ කයෙහි හිත පවත්තනේ චිත්තක්ෂණේ ලෝකයක් අසහනේ අපෙන් හිතෙන් අයික. අරණ්‍යයක් සම්බන්ධ අසහනේ අයින් වෙනවා තියෙනවා නම් බරක් තියෙනවා නම් 10ක් තියෙනවනම් දුකක් මේ කයට සම්බන්ධ ටික විතරයි. නිසා ලෝකයක් දුක්ඛ මතක් කරන්න අපි අර පුංචි කයක් සම්බන්ධ දුක් ටික සාදර වෙනවා. ඒක අගේ කරනවා. මේක ලොකු පෞරුෂත්වයක් තියෙන ලොකු දර්ශනයක් තියෙන ලොකු පෙරදැක්මක් ඇති කෙනෙකුට විතරක් කළ හැක්කක්. නමුත් භාවනා කරන්න කරන්න කරන්න අපි ටික ටික මේකට පුරුදු වෙනවා. මම දැන් මෙතන ඉන්න එක ලොකු පිනක් කියලා හිතා ගන්න. මම දැන් මෙතන ඉන්න එක ලොකු කුසලයක් කියලා හිතා ගන්න. ඒක අහම්බෙන් ආපු දෙයක් නෙවෙයි මම ප්‍රතිපදාවෙන් ගත්ත දෙයක්. ඒකේ හිටියොත් මගේ කෙලෙස් අඩුයි. එහෙම නැත්නම් ලෝකයක් දුක් හිතේ තියෙනවා. ලෝකයක් පශ්චාත්තාප හිතේ තියෙනවා කියලා හිතට කරුණු ගන්නවා මේ කයේ හිත පැවැත්වීම, කයේ කය ආනුව බැලීම ලෝකේ තියෙන ලොකුම කුසලයේ කියලා. එහෙම ඉන්නකොට දැන් ඉතින් මම ටිකක් ගැඹුරකට යන්න හදාන. කයේ ඉන්නකොට කොහොමද Tamange හිත කයේ තියෙන්නේ කියලා කායින් හරි ප්‍රශ්නයක් අහුවොත් ඔක්කොම අන්ධ වෙනවා, ගොළු වෙනවා, බීරි වෙනවා, කතා කතා කතා කරගන්න බැරුව යනවා. ඕනම විසරදයෙන් අහන්න හොඳට පట్టලෝ වාඩි වෙලා පහසුවෙන් දැන් මම මෙතන වාඩි වෙලා ඉන්න බව කොහොමද දන්නේ කියලා අපේ කිසිම භාෂාවට ඒක විස්තර කරන්න බෑ. ඒ අත්දැකීම කොච්චර ඍජු, ඒ අත්දැකීම කොච්චර තත්ත්‍ය වූ ප්‍රකෘති වූ ඇති හැටි වුණත් මොනම ලෝකේ භාෂාවකින් විස්තර කරන්න බෑ. ඒ නිසා ඕනම කෙනෙක් ගොළු කරන්න පුළුවන්. ඕනම කෙනෙක් කොර කරන්න පුළුවන්. ඔතන වාඩි වෙලා වාඩි වෙලා ඉන්න බව කොහොමද දැනෙන්නේ කියලා කියන්න කියන්න බෑ. කාටවත් කතා කරන්න බෑ. එදාට අපිට සිද්ධ වෙනවා බුදුහාමුදුරන්ගේ භාෂාව ඉගෙන ගන්න කොහොමද මේ ඇත්ත කතා කරන්නේ. මම දැන් මෙතන ඉන්න එක විතරයි ලෝකේ සත්‍යයෙන් පිට තියෙන සියල්ලම ආරූඪ කරගත්ත දේවල්. ප්‍රകෘතිය නෙවෙයි. එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂය නෙවෙයි. ඒක නිසා මේ ප්‍රත්‍යක්ෂය හිතට අඳුනලා දීපු ගමන් අපි අර මෙතෙක් කල් අරගෙන ගිය අපේ කතා විලාස අපේ නිදර්ශන අපේ රූපක අපේ උපමා මොනක්වත් දාගන්න බැරි වෙනවා. ඉතින් ඒකට ගොඩක් අල්ලන්නත් ඕනේ පුරුදු කරන්නත් ඕනේ. ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා ඇහුවොත් භාවනා කරලා තියනවද නැද්ද කියලා අල්ලන්න පුළුවන්. මෙහෙම ඉන්නකොට අපි හිතමු කොහොම හරි කාට හරි තේරුණා මේ ඉඳගෙන ඉන්නකොට මම මේ ඉඳගෙන ඉන්න හැටි පස්සපැත්ත බිම වැදිලා තියෙන තද වෙන ගතිය වැටහෙනවා. එහෙම නැත්නම් Taman ඇත් එක වහගෙන හිටියත් නිකන් හුඹහක් වගේ කය වැටහෙනවා. එහෙම නැත්නම් මම මගේ හිත අතීතය අනාගතේ නෙවෙයි දැන් තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් පුත්‍රජානාචි මතක් කරනවා මේ ශරීරය කියන්නේ නැත්නම් මේ කය කියන්නේ එනතම් මේ ස්කන්ධය කියලා කියන්නේ කන්ද කියලා කියන්නේ මේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතුන් පමණයි පොළවේ තියෙන හතර මහා ධාතුන් පමණයි තමන්ගේ ගයි තියෙන හතර මහා ධාතුන් පමණයි ආන් ඒ බව තේරුම් ගත්තොත් ඒ කෙනාට තේරෙනවා මේ ධාතු වලට හිත යෙදුවනම් ඒ හිතේ කිසිම කෙලෙසයක් තියෙන්න බෑ ඒ හිතට කිසිම බරතයක් පීඩාවක් එන්න බෑ මේ හතර මහා ධාතුන්ගෙනුත් එක වෙලාවකට එක ධාතුවක් විතරමයි මුදුන්පත් වෙලා තියෙන්නේ. ඒක එනකොට අනිත් තුනම යට යනවා. වායෝ ධාතුව කිපුණා නම් ආපෝ තේජෝ පාඨවි ඉස උසන්නේ. පාඨවි ධාතුව කිපුණා නම් අනිත් තුන ඉස උසන්නේ. ඒක නිසා මේ කය කියලා අපි හඳුනාගත්ත මේ හතරෙත් එක වෙලාවකට එකයි මුදුන්පත් වෙන්නේ. ආන් ඒක මොකද්ද කියලා හොයන්න පටන් අරගත්තොත් පුත්‍රජානව සඳහන් කරනවා දැන් දුක තියෙන්නේ මුදුන්පත් වෙච්ච ධාතුවේ පමණයි. ඊතුරු ධාතුන තුන සම්බන්ධයෙන් දුකක් ඇත්තෙත් නැහැ. කාය පිළිබඳ දුකක් ඇත්තෙත් නැහැ. ආරණ්‍ය පිළිබඳ දුකක් ඇත්තෙත් නැහැ. ලෝකේ පිළිබඳ දුකක් ඇත්තෙත් නැහැ. මතු වෙච්ච ධාතු ගුණය හෙලිකරන්න යාට පුළුවන් නම් ඒක ටික වේලාවක් ඉනකොට තේනවා මේ කන්දක් දුක් මම මේ පුංචි අංශුකට දැන් අඩු කරගත්තයි කිය. ඉතින් ඒ විදිහට සක්මන් කරනකොට තේනවා පොළොව අඩිය තියෙනකොට මේ බර තද ගොරෝසු හැලු ගති වාඩි වෙලා හොඳට පට වෙලා බලා ඉන්නකොට ඉස්සල ඉස්සල පටවි ධාතු වශයෙන් මේ පොළවේ හැප්පෙනකොට තියෙන තද කම්පට ගති වැටිලා පස්සේ වායෝ ධාතුව වශයෙන් හුස්ම ගන්න හැටි බඩ පිම්බෙන හැකිල හැටි පේනවා. මොකක් හරි එක ධාතුවක් ඉස්සර ඒක අපි ඔක්කොටම සමාන නෑ. නමුත් ඒ පේන ධාතුවට හිත එදුවයි කියලා කියන්නේ කායනුපස්සන ලොකු ගැඹුරකට ගිහිල්ලා. ඊට පස්සේ තවත් ගැඹුරු වෙනවා. තවත් සියුම් වෙන මොකද්ද වෙන්නේ? මේ වායෝ ධාතුව කියන හුස්ම දිහා බලන් හිටියත් සක්මනේ තියෙන වම දකුණ තියෙන කොට දැනෙන මේ තද ගතිය දිහා බලන් හිටියත් බොහෝ වෙලා බලන ඉnde ඉnde ඉnde ඉnde එක ගෙවෙන්න පටන් ගන්නවා. හුස්ම දිහා බලා හිටියත් ඔන්න දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති කියපේකන රසං වාස සන්තෝ රසං අස සාමීති පජානාති කියන මේ දීර්ඝව වැටි හුස්ම එන්න එන්න සිවුම් වෙනවා සක්මන් කරන කෙනාටත් ආයාසයෙන් කරපු සක්මන ටික වේලාවක් කරනට අනායාසයෙන් කරන්න පුළුවන් තැනට එනවා ඒ ගෙවන් වීම ඒ සිවුම් වීම කෙලෙස් වල සිවුම් වීමක් කියලා කල්පනා කරන්න කියලා ගොරෝසු ආනාපාන තිනවා ගොරෝසු කෙලෙස් සියුම් ආනාපාන තියෙනවා සියුම් කෙලෙස් අතිසූක්ෂම ආනාපාන තියෙනවා කෙලෙස් අතිසූක්ෂම වෙලා මෙන්න මේ විදිහට දරතය දැවිලි තැවිලි දැක දැක දන දන ගෙවම් කරන්න පටන් අරගත්තොත් යා මේ කය කියන එක ධාතු කියන එක එnde ende ende ende ගෙවම් කිරීමේ පැත්ත අවබෝධ කරපු දවසේ තමයි අපි මගේ කියලා මේ කයේ දෙයක් ඇත්තේ නැහැ මේක දිහා බලانے හිටියොත් කයත් නොදැනී යනවා ගාහක් භාවනා කරපු කෙනෙකුට ක්ලාන්ත වෙන තැනක් තමයි හොඳට භාවනා නිමග්න වෙලා ඉන්නකොට Taman ඉන්නවා නැහැ. ඒක උඩුකය නැහැ යටිකය විතරක් තියෙන. නැත්නම් යටිකය තියෙන උඩුකය නැහැ. ආදි වශයෙන් මේ කොටස් යම් යම් කොටස් නොදෙනී යන්න පටන් ගන්නවා. හොඳ තීක්ෂණ බුද්ධිමතෙකුට කුශාග්‍ර බුද්ධිමතෙකුට තේරෙනවා ප්‍රස්වාසයේදී ආ බලන හිටියොත් ගොරෝසුර පටන් ගන්න ප්‍රස්වාසය හුස්ම පිට කරන එක සම්පූර්ණයෙන්ම නැති වෙලා ඉවරයි. ඊට පස්සේ ආශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා විශාල හිදසක් තියෙනවා. අපි කවදාවත් දැකලා නැහැ. දකින්නෙත් නැහැ. ඕක තමයි තෘෂ්ණාවේ මායාව. තෘෂ්ණාවේ කරන විලෝපණය. තෘෂ්ණාව කරන විපිරියාසේ සහුත්තට චීන කන්නඩියක් දාලා වගේ බලාන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ප්‍රශ්වාසයේ ගෙවෙන හැටි හොඳට දැක්කොත් ඊගාව ආශ්වාසය දකින්න ඉස්සලා එතන පැලිරක් තියෙනවා. එතන හිස්තනක් තියෙනවා. ඒ වගේම කයදියා හොඳට භාවනා කරනකොට කය යම් යම් කොටස් නොදැනී යනවා. ඒ නොදැනී යෑම කියලා කියන්නේ කයක් වශයෙන් තිබුණ දරතය, කයක් වශයෙන් තිබුණ දැවිලි තැවිලි එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට යා මගේ කය කියන එක මෙතෙක්කල් නොදැක්ක පැත්තක් දකින්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ට යනකොට භාවනා කොට දියුණුයි. හැබැයි ඒ අභාවයේ දකින්න එක කය නොදැනී යාම දකින්න එක ආස්වාද ප්‍රසවාසයේ කෙලවර දැක ගන්න බැරි තැනට අනේක මානසික අසහනයක් තියෙන කෙනෙකුට වුණොත් පිස්සු ඩබල් වෙනවා. හොඳ ඒක එනවා. මානසික අසහනයක් තියෙනකොට කද්දාකවත් එතෙන්ට යන්න බෑ. කායික රෝගයක් තියෙන කෙනාට යන්නත් බෑ. හොඳ කායික ශක්තියක් මානසික ශක්තියක් තිබිලා ලෑස්ති වෙලා ගිය කෙනාට ඕනෙම හුස්මක් හමාර වෙනකොට පල්ලක් නැති මල්ලක් වගේ කෙලවරක් නැති දෙයකට වැටෙනවා. මේක දකින්න නම් කය පිළිබඳව කය වශයෙන් දක්නාසුළු ගතියක් තියෙනවා. ඒක හොඟ දෙනකොට නෑ. හොඳ සම්‍යක් දෘෂ්ටියකින් හොඳ සීලයක හොඳ ශ්‍රද්ධාවෙන් හොඳ සී මේ සතියකින් යන කෙනාට කලාතුරකින් දකින්න පුළුවන්. දැකලා ඒක අගේ ආඩම්බරයේ කෙරුවොත් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්න මේ කය කියන එක උනත් මගේ න්‍යාය පත්‍රයට වැඩ කරන එකක් නෙවෙයි. එයා වැඩ කරන්නේ යාට ඕනේ න්‍යාය පත්‍රයට. අපි මෙතෙක් කල් මේකෙන් සැප ගන්න හැදුවට එයා නායට අහන්න නැති ගුණෙක් වාගේ. එයාට ඕන දේ කරගන්නවා. අන්න ඒ මට්ටමට ගියාට පස්සේ තේන මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ රූපස්කන්ධේ පවා මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. එයා වැඩ කරන්නේ කලින් සටහන් කරපු නීතියකට මට අයිති න්‍යාය පත්‍රයකට නෙවෙයි කියලා ඒ අනුව තමන්ගේ අසරණකම අනාත ගතිය වැටේනවා. ඉතින් අර කාමභෝගියා ඒකට කැමති නැහැ. කාමභෝගයට ඕනේ මට ඕන දේ මට කරතයි. මට මගේ පාලනය කරතයි. මගේ දරුවේ හදන්නේ මම මට ඕන විදියට. හිතු කියන්න මම හදනවා කියලා තමයි කටපූච්චානම් කියන්නේ. හැබැයි භාවනා කරන්න ගියොත් ඒනවා දරුවා හදන්න තියා අම්මට අප්පටවත් බෑ. Tamanට ඕන විදියට හිත පාත්තන්න. අන්න ඒ නිසා හුඟව දෙනේ භාවනා කරන්නේ. භාවනා නොකිරුවාට ඒ නිසා බනින්නත් එපා. කවදා හරි අපි හිතුවොත් මේ ප්‍රස්වාසයේ අග තියෙන මේ හිස්තන එනත මේ ඉඳගෙන ඉනකොට සමහරලාට යම් යම් කොටස් නැතුව වගේ වැටහෙනකම වසා හෙලාගෙන පිටියක තියෙන කඩීමක් ප්ලාස්ටර් එකක් ගහලා වැහුවා වගේ වසලා දාන දේ තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. තෘෂ්ණාව දැක ගන්නා සුළුව තෘෂ්ණාවේ ක්‍රියාකාරකම් දක්නා සුළුව බලන්න ගියොත් ඒ කැඩිච්ච දේ සම්පූර්ණ ආලවට්ටමක් දාලා තෙල් ගාලා විකුණ ගන්නකම් බඩුව විකුණ ගන්නකම් කරපු මායාවක් වශයෙන් තේරෙනකොට පේනවා අපි කොච්චරක්නම් දවසකට අපි මේ කුණු පංචස්කන්ධේ රූපලාවන්‍ය කරලා අනුන්ට ප්‍රියමනාප විදියට පෙන්වන්නට හැදුවට මේක නව දොරෙන් වැగిලෙන කාර්ලු සහිත අසුචියෙන් පිරිච්ච පිටින් පින්තාරු කරපු කලයක් වගේ කියලා බුදුහාමුදුරු කියනවා. කුණු වෙච්චි මස් පිරිච්ච කලයක් පිටින් පින්තාරු කෙරුවා වගේ. කොහොම කෙරුවක්වත් අර ගලන ගන්ධස්තරේ නතර කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒක දකින්න වීම කේමාව කැමති උනේ නැහැ. උප්පලවන්නාව කැමති උනේ නැහැ. ඒගොල්ලෝ හිතුවේ බුදුරජාන් වහන්සේ මේ මේ කයට ಗುಣ පාරූඪ කරලා දෙතිස් කුණ පාසෙන් කතා කරනවායි කියලා. නමුත් අනික් ඇත්තන්ට එච්චරම අපහසුයක් තිබුණේ නැහැ. මොකද තද බල මාන්නයක් නොතිබිච්ච නිසා. ඒ නිසා කවදා හෝ යම් කිසි කෙනෙක් මේ දානෙට පෙළඹෙන්නේ නැත්තේ සීලයට පෙළඹෙන්නේ නැත්තේ දාන සීල දෙක නිසා යන්න පුළුවන් ස්වර්ග ගමන අපි වළක්වන්නේ අපි අපායට ඇදලා දාන්නේ කාමයට දාතකම් කරන්නේ මේ තෘෂ්ණාව නිසා ඒ තෘෂ්ණාව අල්ලපු gedara එක්කනා ළඟ තියෙන එකක් නෙවෙයි මගේ ඇතුළෙම තියෙන එකක් ඒ නිසා මේ සංසාර දුක පිටින් ආපේ එකක් නෙවෙයි කවුරුත් කරපු එකක් නෙමෙයි. තමා විහිම්ම කරගත් එකක් දැනට කරන්නේ තව වඩන එකයි. ඒ නිසා මේ තෘෂ්ණාවේ ස්වභාවය කවුරු හරි දැක්කනම් ඒක ගිනි අඟුරක් අතින් අල්ලන්න කෙනෙක් වගේ තමන්ට තේනවා. හයියෙන් ඇල්ලුවොත් හයියෙන් පිච්චෙනවා. ලුණු වතුර බොන කෙනෙක් වගේ තේනවා. බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ පිපාසය වැඩි වෙනවා. ඒ නිසා එදා ඉඳලා හෝ මේ කය පිළිබඳව යථාබෝධයේ භාවනාවේ ලබාගත තන සිට හෝ ඒක නා උත්සාහ කරනවා ඒ තෘෂ්ණාවට පොහොර දාන්න නැතුව ආහාර නොදෙන ජීවන රටාවක්. ඉතින් ඒක නිසා කයෙහි කයානුව දක්නාසුලුව නැත්තම් පංච උපාදානස්කන්ධේ ඇති හැටිය දැකගත්ත කෙනාට තේරෙනවා මේ තෘෂ්ණාව අපිට මේ යථාභූතය කරන්න දෙන්නේ එයා පුදුමාකාර විදියට මේක වලහනවා මේක රූපලාවන්‍ය කරනවා විවිධාකාරයෙන් ගෙනහැර දක්වනවා ඉතින් මේ රූපය ඔය වගේ නම් වේදනාව ගැන කතා කරත් සංඥාව ගැන කතා කරත් මේ හැම එකේම දිග දිග කතා තියෙනවා. හැබැයි මේ කතාවේ මුලට ගන්නෙම බුදුහාමුදුරු රූපෙමයි. මොකද ඒක අතින් අල්ලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. යම් දවසක මේ කෙනා තේරුම් ගත්තොත් මම විඳින සියලු දුක් වලට හේතුව මගේම තෘෂ්ණාවයි කියලා එහෙම නැත්නම් පෙමතෝ ජායති ශෝකෝ කියලා එහෙම නැත්නම් තණ්හාය ජායති ශෝකෝ කියලා අපි දැන් කරන විදියට දුකක් ආපුවාම අල්ලපු ගෙදෙට බයින් එකක් නැහැ. මම මේ අපි කරන දුකට ආණ්ඩුවට බයින් එකක් නැහැ. අපි මේ විඳින දුකට වැස්සට බයින් එකක් නැහැ. අපි මේ දුකට කර්මයට හේතු කළා නිකන් ඉන්න එකක් නෑ. ඇත්ත තමයි කර්ම නිසා තමයි මේක වෙන්නේ. නමුත් මේ මම්මයි මේක උපේලා තියෙන්නේ කියලා ඊ ගාවට මෙච්චරම තෘෂ්ණාව නොඋපදවනවා අසුළු නූපදනා සුළු ජීවන රටාවකට යන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා අපිට මේ නම්බුකාර ජීවිතේ අපේ අතින් ගිලිහෙන්නේ සිල්පද කැඩෙන්නේ මේ ඉඳුරම් පිනවීමට තියෙන ආශාව. අපි දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් ගෙනියන්නේ. සෙනග ඉස්සරහ අපිට අපි සදාචාර සංපන්න ජීවිතයක් ගත කරන සංස්කෘතිය කියලා. නමුත් හිත ඇතුලේ පුදුමාකාර ඒ අනියම් සපවිඳීමේ ආසාවක් තියෙනවා. භාවනා කරන අය ඒ වගේ පිටින් අපිට මේ පේන්න තියෙන සදාචාරයත් මේ ඇතුලේ අපි ළඟ තියෙන ගොජ දාන තෘෂ්ණාවත් අපි ප්‍රසිද්ධියේ ධර්ම සාකච්ඡාවට ලක් කරනවා. අපි වට මේ උඩගිඩි බැඳිට යන්නේ පොර දාන්න යන්නේ ප්‍රසිද්ධ ධර්ම සාකච්ඡාවටපත් කරනකොට තේනවා අපි හැම කෙනාගේම හිත එකයි කියලා. භාවනාවට යනකම් අපි හිතන්නේ මේ මගේ හිත විතරයි මේ නරක වැඩ කරන්නේ. මගේ හිත විතරයි මේ සිල්පද කඩන්නේ. මගේ හිත විතරයි සද්ධාව නැති කිය. නමුත් භාවනා කරනකොට භාවනා ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී තේරෙනවා අපි මේ වෙන් වෙන් වශයෙන් කුට්ටි කඩාගෙන දුක් විඳට ඒ නරක වෙච්ච හිත කාගෙත් එක වගේ කියලා. ඒක ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන කෙනාට අපි කියනවා ධර්ම සාකච්ඡා කරනවා, කල්යාණ මිත්‍රන් ඇසුරු කරනවා, සද්ධර්මය අහනවායි කියලා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ මේක වසංගුවොත් වැවෙන. හෙලි කරොත් කුසලතාවයක් බාටපත් වෙනවා. ඒ සමේ තෘෂ්ණාව වසංගණ්ඩ යන්න යන්න වැඩෙනවා. අපි සියලුව දනාගා තෘෂ්ණාව තියෙනවා කියලා බාරගත්තොත් අපිට තේරෙන පටන් ගන්නවා එක තෘෂ්ණාවක් තියෙනවා Tamange ඉඳුරම් පිනවන. මිත්‍යකල් නොදැක්ක රූප බලන. ඒකෙත් විවිධ හැඩ විවිධ විවිධ සටහන් අනුව. නාහපු සද්දහඬ ගඳ රස පහස බලන්න ඒක ඇහිදල් කූඩයක් පුලුවන් හදනවා වගේ වැඩක්. කවදාකවත් කරලා ඉවර කරන්න බැරි වැඩක්. ඒ වුණාට අපි මුහුද ලේන වලිගෙන් හිඳින්න හදනවා වගේ අපි පැලස්තර දම දමා මේ රූප සද්ද ගන්ධ රස විශේෂ දඟලන එකට කියනවා කාම තණ්හා කියලා. ඒක තමන්ගේ ඉදurang පිනවීම සඳහා ගන්න ප්‍රයත්නයක්. මේක යම් ප්‍රමාණයකට සාර්ථක වෙච්ච ගමන් මගේ නෙවෙයි අපේ අයගේ සැපදීම පිණිස කියලා අපි ඊගාට වෙනමම එල්ලයක් හදාගන්න. එහෙම නැත්නම් මේ මර්මේ අද විඳින සැපේ ඊගාව ආත්මයටත් ඕන. දැන් මම මෙතන විඳින සැපේ gedara ගියාමත් ඕනේ කියලා මේක ඉතිරි පැත්තට වැඩිවීමක් කරනවා අපි. අපේ අයට දෙන්න හදනවා හැම තැනම ගන්න හදනවා හැම වෙලාවෙම ගන්න හදනවා මේකට කියනවා භව තෘෂ්ණාව කියලා. කාම තෘෂ්ණාවේම අතුයිති විහිදී වැඩිවීමක් මේකේ තියෙනවා. ඉතින් මේ භව තෘෂ්ණාව කියන කතාව අපිට ලෞකික ඥාන වලින් පෙන්ලා තියෙන්නේ මිනිස්සුගේ දියුණුවට තිබිය යුතුම දෙයක් කියලා. භව තෘෂ්ණා කරනකොට කාටවත් ව්‍යාපාරයක් කරන්න බෑ. කවදාකවත් නව අදහස් එන්නේ නෑ. කවදාකවත් නිර්මාණශීලී වෙන්න බෑ. ඒ නිසා මේ භව තෘෂ්ණාව වැඩිම තමයි මේ ලෝකයේ අද කරන දැනුමෙන් විද්‍යානුකූල පරිශ්‍රණ වලින් දේශපාලන ආර්ථික න්‍යාය වලින් කරන්නේ. ඉතින් එහෙම කෙරුවට ඒ වෙලාවට తాවකාලික සැපයක් නම් නැත්තේ නෑ නැත්තම් ওই ලෝකයේ ඔච්චර මොකේලවන්නේ ඒක බුදුරජාන් වහන්සේ ආස්වාද පක්ෂේ පෙන්නනවා. නමුත් ඒකේ අවසානයේ මොකද්ද වෙන්නේ කියලා නිදර්ශන රාශියක් බුදුරජාන්සේ ගෙනහැර පාලා තිනවා මේ කාමයාගේ ආදීනාව පෙන්වන්න. ඒ බුරුම ස්වාමීන් වහන්සේ ඒ භාවනාවට එන අයට පෙන්ලා දෙනවා නිදර්ශනයක් වශයෙන් කියනවා වැරදිලා හරි කට ඇරලා තිබ්බ මීපැණි බෝතලයක් දැක්කොත් ඇම්බලයෝ කූඹි කොහොමද දුවගෙන එන්නේ කියලා. රාහු බැඳගෙන යත්තන වෙනම sannivedana ක්‍රමයක් තියෙනවා මීපැණි බෝතලේ ඇරලන. පැණි පැණි හැට්ටි ඇරලන. ආවට පස්සේ ඒගොල්ල ඒක පසපැත්ත උඩ තියාන ඔළුව පල්ලෙහාට දාගෙන අර මීපැණි බෝඩ පටන් අර ගන්නවා අම්මා අප්පා කාලේකවත් හම්බෙච්ච නැති විශාල මේ රසමසවුලක් ලැබුණා, දිව්‍ය භෝජනයක් ලැබුණා කියලා බොනකොට එයාගේ කඳ බර වෙන්න බර වෙන්න අර මී පැණියකටම පාත් වෙනවා. ඉතින් හිතනවලු මේ දැන් ඉස්සර කකුල් දෙක ගියාට පස්සේ කකුල් හතරක් තියෙනවනේ. තව ටිකක් ඕකේ බිව්වට කමක් නැහැ කියලා පේනවනේ අනික් කට්ටිය බොනවා ටික වෙලාවක් යනකොට ඔන්න තව කකුල් දෙකක් යනවලු පල්ලෙහාට. ඉතින් තව කොහොමද කකුල් දෙකක් තියෙනවනේ ඕක උඩට ගන්න පුළුවන් වෙයි කියලා තව ටිකක් බොනකොට හොම්බ යනවා. අර මේ පැණේක ඇතුළට අන්තිමට අනික් කකුල් දෙකක් වැටෙනාට පස්සේ අර මෙතෙක් කල් තිබුණු අර මේ පැණි රස මසවුල මාරපාශයක් බාටපත් වෙනවා. බලනකොට වටේ ඉන්න ඔක්කොමලත් ඒකටම අහුවෙලා ලක්ෂ ගාණක් කූඹි මේකට වැටිලා දඟලනවා. ඒ ස්වාමීන් වහන්සේ කියන කොච්චර භයානකද කියනවනම් එකෙක් ගණ්ඩ උත්සාහ කළොත් 10 දිනක් යට යන නිසා සත්පුරුෂයෙක්වත් අත තියන්නේ අත තිබ්බොත් වෙන්නේ තව බර ගාණක් මැනදී මැරෙන්නලා නිකන් ඒ වගේ මේ කාමයේ කවදාකවත් ඇති කියන සීමාවක් නැහැ. ඒක නිසා කියනවා කාමයේ ඇතිකීම සීමාවක් නැති පෘ탁 පෘ탁 කියලා. ඒක සීමාන්තික යන මිනිහට පෘ탁ජනය කියනවා. මේ ප්‍රමාණය ඇති මින් එහාට මම ආධ්‍යාත්මයට යොදන්න ඕන. මේ කයේ තියෙන හැටි බලන්න ඕන කියලා. රූප බලනකොට මේ ඇති කියලා මිනිහා කියන જાතියක් ඉන්නවා මිනිස්සු. මේ ශබ්ද ඇහුවෝය ඇති. මේ ගන්ධ රස පහස ඇති. ප්‍රයෝජන සලකලා නතර කරන කෙනාට කියනවා සීමාව දන්න කෙනා යාට කියනවා ආර්යයන් වහන්සේ කියලා. ඉතින් මේ කාමයේ ඒ සීමාව නොපෙන්වන එක තමයි තෘෂ්ණාවේ තියෙන මැජික් ගතිය. මායාකාරී ගතිය. ඉතින් ඒක කවදාකවත් Tamanට කරලා ගන්න හිත දෙන්නේ නැහැ. Tamanට කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒකට බුදුබණ අහලා අන්න එවැනි දෘෂ්ටි කෝණයකින් මේක දිහා බලන්න පටන් අරගත්තොත් මේ පැත්ත මේ මීයට වැඩිච්ච ඇඹලියෝ වගේ අපි මේ කරන්නම් වාලේ කාමයේ දිගේ ගිහිල්ලා ඒ කාමයටම යට වෙලා අපිට ගොඩ එන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මේ කාමයේ තියෙන ඒ තමන් හොයන රසමසවුලම තමන් විනාශ කරන හැටි. අපි නිකමට හිතනද දීවැඩියාකාරයට හම්බෙච්ච සීනි බෝතලෙට මොකද වෙන්නේ කියලා. කොලෙස්ටරෝල් තියෙන මිනිහට තෙල් කෑම හම්බෙච්චාම මොකද කරන්න කියලා. heart attack එක තියෙන මිනිහට high protein කාපුවාම මොකද වෙන්නේ? එයා හිතනවා අකාල මරණයට වැඩිය හොඳයි කාල මරණය කියලා. ඉතින් දන දන දක දක ඒ ඒ දේම බෙදාගෙන කනවා. ඉතින් ඊට පස්සේ කුල්ලුවන් තරම් පෝලිං වල ඉඳලා බෙහෙත් ගන්න ගියාට දොස්තරලට කරන්න පුළුවන් මට්ටම් පණිනවා. ඒ නිසා කියනවා දිවෙන් සිය දිවි නසා ගැනීම කියලා කියනවා. පොතක් ලියවිලා තිනවා ප්‍රොෆෙසර් ලිල්ඩි සිල්වා තමන්ගේ දිවෙන් සිය දිවි නසා ගන්නවා තමන්ගේ සීමාව දන්නේ. අනිකොත් සියලු සැපවල තියෙන මායාකාරී ස්වරූපේ තමයි ඒක මේ Tamanට හානි කර මට්ටමට එනකොට දැන් ඇති කියන හැඟීම නැතිකම තමයි කාමයේ තියෙන වශීකරණ ගතිය. ඒක එහෙම කියලා මේ රූප නොබල ඉන්න කියන්නේ නැහැ. තත් දහන්න කියන්නේ ඒක ප්‍රයෝජනේ තියෙනකන් ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන නමුත් ප්‍රමාණය ඉක්මවනකොට හික්මීමක් නැති ගතිය මේ තෘෂ්ණාවේ නැත්නම් මේ දෙවෙනි ආර්ය සත්‍යයේ තියෙන හැටි ඒකත් කාම තෘෂ්ණාව වශයෙන් කියන්නේ Tamange ඉදurang පිනවන්න ගන්න ප්‍රයත්නේ. භව තෘෂ්ණාව කියලා කියන්නේ අපේ රටේ, අපේ ජාතියේ, අපේ පවුලේ යණ යන තැන, යණ යන වෙලාවේ මේ සැප ලබන්න ඕන කියලා අර සැප ලැබෙන්න ලැබෙන්න අපේ මාන්නේ වැඩි අපිට සීමාවල් ඉක්මවලා යනවා. එතෙන්ද ගියාට පස්සේ ඒ කෙනාට හැම කෙනාගේම දුක මෙයාගේ දුකක් පාටපත් වෙනවා. ඉතින් මේක තමයි අපි පවුල් කනවා කියන්නේ. මේක තමයි අපි ගෙවල් දොරවල ඉන්නවයි කියන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් හිතනවා එහෙම පවුල් කන අපට අමුදරුවන් රකින්න අපට ගෙවල් දොරවල ඉන්න අය අපට මේක අදාළ නැහැ අපිට කරන්න බෑයි කියලා. නමුත් මේ මෑත අවුරුදු 40 ඇතුළත මේ ලෝකයේ මේ විශ්වය රත් වෙන ගතිය පරිසර දූෂ්‍ය වෙන ගතිය චිත්ත දූෂ්‍ය වෙලා ඇමරිකාව වගේ රටක 120ක් විතර දැනටමත් පිස්සෝ. එංගලන්තේ 125කට වැඩියි. අධ්‍යාපන ලැබෙන දරුවන්ගේ 10%කට වැඩිය පුංචි කාලේ ඉඳලා මාසහනේ. මේ ලෝකේ සැප කොච්චර වැඩි වුණත් ඉස්පිරිතාල වල තියෙන පිස්සු ආට්ටු වල තියෙන ඇඳවල් ගන්න වැඩි වෙන එක තාම අඩු කරන්න බෑ. හැම දියුණු රටකම වැඩියෙන්ම දියුණු වෙන්නේ පොලිස් සමුදාවයි පිස්සන් වා පිස්සන් ඉන්න වාට්ටු වල තියෙන ඇඳවල් ගන්න. කිසිම රජයකට ඒක නෑ කියන්නත් බෑ වළක්වන්නත් බෑ. එහෙමනම් ওই විද්‍යාවෙන් අපිට මොකද්ද දීලා තියෙන්නේ? අපිට එකක් දීලා තියෙනවා විද්‍යාවෙන් බයලජ්ජ නැති කරලා තියෙනවා. ඕනෙම විද්‍යාඥයෙකුට ඕනෙම අද ලෝකේ තියෙන මේ දියුණුව ගැන කතා කරන කෙනා අහන්න බය ලැජ්ජ තියාගෙන විද්‍යා දියුණුවක් ලබන්න පුළුවන්ද කියලා. කවදාවත් බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේත් පෙන්වුවේ අපිට මේ අඩු කරන අඩු කරන කියලා පුංචි මාංශුව දක්වා බලලා ඒකේ යථාර්ථය දැනගන්න රිඩක්ෂනිසම් එකක් එහෙම නැත්නම් විභජ්‍යවාදයක්. විද්‍යාවෙත් කරන එකයි පරසරයේ තියෙන්නේ විද්‍යාව බාහිරේ හොයනවා බුදුහාමුදුරුවෝ ඇතුලේ හොයනවා. එනිසා බුදුරජාන්සේ ගමනේ කෙලවරක් තියෙනවා. විද්‍යාවේ කෙලවරක් නැහැ. ඉතින් ඒක නිසා කවුරු හරි මේ විද්‍යාවක් අපට ඕනේ බඩ රස්සාවක් හොයාගන්න. නමුත් මේක අසීමිත විශ්වාසයකට ගියොත් අපි තණ්හාවේ දාසියෝ වෙනවා. අපි තණ්හාවේ බැලියෝ වෙනවා. තණ්හා රාජිනියගේ රාජධානියේ බත් බැලියෝ බාටපත් වෙනවා. ඉතින් අද මුළු රටක් වශයෙන් අපි ඒක පිළි අරගෙන හමාරයි මේ විද්‍යාව අවශ්‍යයි දිනුවට කියලා. එහෙම නැත්නම් නව තාක්ෂණය අවශ්‍යයි කියලා. මේ අපි ඉන්න මේ ඕමානේ රටේ ප්‍රධාන ජනතාව මුස්ලිම් ජනතාව ඒ කට්ටියගේ ප්‍රධාන නායකයෝ 1930 ගණන් වෙනකොට මේක තක්සේරු කරන්න ගත්තා. අපි අපේ ශාරීරික නීතිය රැකගෙනවද නැත්නම් විද්‍යාවට යනවද කියලා. ඉතින් අපේ ලංකාවේ තනකාරික ධර්මපාලතුමාට මේ ප්‍රශ්නේ ආවා. යා කිව්වා අපි මේ තාක්ෂණය ගත්තේ නැත්නම් අපිට සුද්ධ කෙලවරක් නැතුව ගහනවා. ඒ නිසා අපිට තාක්ෂණය ගන්න ඕන. නමුත් තාක්ෂණය ගන්නවා කියන්නේ සදාචාරය නැති වෙනවා. ඒක නිසා පුදුමාකාර උත්තුලණයකට සම්බර කිරීමකටපත් වෙන්න වුණා. ඉතින් අන්තිමට මේකේ ඇති වෙච්ච ද්වේෂය නිසා අනගාരിക ධර්මපාලතුමත් මේ ලංකාවට මම මැරුණට පස්සේ අලු ටිකවත් ගෙනියන්න එපයි කියලා ඒකට ලාංකිකයෝ දක්වපු විවේචන වලට කේන්ති ගත්තා. ඒ ටිකම සිද්ධ වුණා මේ මුස්ලිම් නායකයන්. ඒගොල්ලන්ට බැරි වුණා තාක්ෂණයට යනවද ශාරීරික නීතියට යනවද කියන එක තීරුම් ගන්න. තාමත් මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා යම් විදියකට විද්‍යාවට ගියොත් ඒ මුස්ලිම් නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. දැන් ලංකාව ගත්තොත් එහෙම බුරුමයයි තායිලන්තයයි ලංකාවයි කියලා ඔය තේරවාද රටවල් වල තියෙන ප්‍රධාන රටවල් තුනේ ලංකාව තමයි වැඩියෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ සුද්ධත් එක්ක සමීප සම්බන්ධකම් පැවැත්වුවේ විද්‍යාව දියුණු කෙරුවේ. ඒ නිසා ලංකාවේ තමයි බෞද්ධ කැලෙන්ඩරය අද නැහැ. ඒ බෞද්ධ පිරිවෙන් අධ්‍යාපනය අද නැහැ. ඒ තිබුණු පරණ චාරිත්‍ර වාර්ථ මොකුත් අද නැහැ. ඒ නිසා අපි එක පැත්තකින් දිනුවක් ලැබලා තියෙනවා. නමුත් දිනුව ලැබලා තියෙන්නේ අපේ තිබිච්චයේ වටිනා සෞන්දර්ය මේ සදාචාරාත්මක ගුණ නැති කරලා. ඉතින් අපිට මේ දිහා බලනකොට පේන්න පුළුවන් මේ වගේ වැඩකට අපි කොච්චරක් දායක වෙලා තියෙනවද අපි දැනගෙනද මේක කරන්නේ නැත්නම් අපි ඊට පස්සේ ප්‍රතිතද කරගන්නේ කොහොමද කියලා බැලුවොත් විද්‍යාව නරක නෑ ඒකේ තියෙන ආදීනව දැනකට පාවිච්චි කරනවා මේක අසීමිත ਸਰබලධාරි දෙවියෙක් කිය පොත්තන් තද කළ පමණින් සියලු සැප ලබා ගන්න පුළුවන් ත කියනවනම් ඇමරිකාවට ගිහිල්ලා බලන්න. ඒ ඉන්න 120ක් විතර පිස්සු දිහා බලනකොට ආත්මයක් නැහැ. ඉතාලි වගේ රටක් ගත්තොත් එimhe සදාචාරය ගැන කතා කරන්නත් බෑ. අද එංගලන්ත යන දිහාව බලපු එංගලන්ත ජනතාව මේ වුණට අවුරුදු 23ක් පරිවේෂණ කරලා තියෙනවා. මෙන්න මෙවැනි තත්වයකදී සතිය කියන නැත්නම් මේ අප්‍රමාදේ කියන ධර්මේ දීලා ඕනාට වැඩි විද්‍යාවට යන්නෙත් නැතුව ධර්මයක් රැකගෙන ඉදිරියට යන්න දැන් මාස දෙකකට විතර ඉස්සල්ලා ඒ රටේ ਸਰවපාක්ෂික රැස්වීමක් තියලා සති જાතිය කියලා මයින්ඩ්ෆුල් නේෂන් කියලා ඒගොල්ලෝ මුළු කැබිනට් එකම එකතුලා තීන්දුවක් අරගත්තා. අරගෙන ඒගොල්ලෝ තීන්දුව කරා ඒ අවුරුදු 23ක පරිශන ප්‍රතිඵල පෙන්ලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් අපරාධ පරිශන දෙපාර්තමේන්තුවත් මේ සතිය අඳුරලා දෙන්න ඕනේ. කනකොට කාපන් කිරලා ඉච්චරයි සතිය කියන්නේ. මේ අන්ධ භූතව කාගෙන යන්න එපා. උඹ මේ විද්‍යාවට ගියොත් සදාචාරය කැඩෙනවා. සදාචාරය විතර රකින්න ගියොත් රට දිනු කරන්න බෑ. ආන්න එතනදී මේ සතිය කොහොමද වැඩ කරන්නේ කියලා බැලුවොත් මේ සරුවච්චන් ආංශේ මේ සතිපට්ඨානෙන් අපිට උගන්වපු මේ වටිනා ධර්මය යම් දවසක සිංහල ඉතිහාසයෙන් නැති වුණාද එදා පටන් සිංහල පිට වුණා. ඕනම කෙනෙකුට පුළුවන් නම් පරිශන කළ බලන්න මේ සතිය කියන වචනේ සතිය කියන අර්ථය සතිය පිහිටීම සිංහලයේ තිබිච්ච කාලේ තමයි අපේ ස්වර්ණමය යුගය. එදා තමයි අපි අටුවා කතා ලිව්වේ එදා තමයි මුළු ලෝකෙටම අපි බුද්ධ ධර්ම දුන්නේ එදා තමයි අපි බෞද්ධ මේ ධර්මද්වීපය කියන විරුදාවලිය ලැබුවේ එදා අපි ලෝකෙම බලවත්ම જાතිය අපේ සල්ලි අපේ නීති අපේ භාෂාව ලෝකෙම පිළිගත්තා. නමුත් මේ අපි පසු කාලයේ ඇති වෙච්ච විදේශ ආක්‍රමණ නිසා ඔය බැමිණිටියා සාය වගේ ඇති වෙච්ච ස්වභාවික ව්‍යසන නිසා අපි මේ මේකේ හරපද්ධතිය පැත්තක දාලා අපි කොම්බේ රකගෙන ඉන්න පටන් අරගත්තා. ඒකෙදී උනේ මේ සතිය නැති සතිපට්ඨානෙ නැති බුද්ධ ආගමක් එළියට ආවා. ඉතින් ඒ නිසා අපි කවදා හරි මේක තේරුම් ගන්න දැන් අපිට ඇති වෙලා අතපය හයිය තියෙනවා. කරදඬු විශ්වලා තියෙනවා. අපි ඇත්තටම අපේ අම්මලා තාත්තලාට වැඩිය යහ ජීවිතයක් ගත කරනවා. අපිට ඒක නාඩබර වෙන්න පුළුවන්. නමුත් මේ පද්ධතියේ හරේ කොඳුයට පෙළ. නැත්නම් සාරේ තියෙන්නේ අපි මේ දෙක අතරමැද සමතුලිත භාවය කියන මධ්‍යම ප්‍රතිපදාව කියන එක තේරෙන්න නම් මේ තණ්හාව විසින් අපි ඇස් බැඳගෙන මේ ගෙනියන ගමනේ අන්ධ භූතව අන්ධ પરම්පරාවක් පිටිපස්සේ යන්නේ නැතුව පුළු පුළුවන් කෙනා මේ සතිය පිහිටවල සතිපට්ඨානේ වඩලා මේ කය කියන එක දිහා විද්‍යානුකූලව බලලා මේකේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා බැලුවොත් අපි මෙතෙක් නිට්යයි සුඛයි සුභයි ආත්මයි කියපු එක හරියට බැලුවොත් අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අසාරත්වයේ සහ අනාත්ම තත්වයේ තේරුම් ගන්නද දැන් සමාජයේ මෙහෙවන එහෙම නැත්නම් ශ්‍රම බලකායට වැඩිය අද උපදින පුංචි දරුවා බොහෝමත්ම වාසනාවන්තයි. ඒක බොහෝ ප්‍රසිද්ධ කාරණාවක්. ඒ නිසා මේ ශ්‍රම බලකායේ ඉන්න පිරිසට මම මේ අමතන්නේ අපිත් එච්චරම අවාසනාවන්ත නෑ. අපිට යම් ආකාරයට අපේ අම්මලා තාත්තලාට වැඩිය ත්‍රිපිටකය කියන එක ඇහෙනවා. අපිට යම් යම් ආකාරයෙන් ඒකට ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරන යෝගාවචර යතිවර දකින්න පුළුවන්. අපිත් මේ හම්බ කරන්න වෙන රාජ්‍යයකට ආවත් අපි ලංකාව හිටියට වැඩිය අද යමක් අපි කරනවා. මේවා ලොකු සුබ ලකුණු. මේවා ශිරිදේව්දෝ ගෙට වැඩියා. මෙන්න මේ වෙලාවේදී මේ ආර්ථිකයේ පිටිපස්සෙම දුවන්නේ නැතුව එහෙනම් තමයි කාටබඩ පුරවන සියදිවි නසා ගන්න ජීවිතය කරන වෙනුවට අපි දරුවන්න පොඩ්ඩක් ආදාසවත් වෙන විදිහට මේ වගේ බණ පොළවල් වලට ගෙනල්ලා පොඩ පොඩ මේ භාවනා කියලා දීලා අපිත් ඒකට අනුව කටයුතු කෙරුවොත් මම සහතිකයක් දෙන්නම්. ඒ දරුවෝ ඔයගොල්ලන්ට සතිය උගන්වයි. ඔයගොල්ලෝ ඒගොල්ලන්ට උගන්වන්නට වැඩි ඉක්මනට. ඒකට මම කැට තියලා මම සහතික වෙනවා. මේ දරුවන්ට කියලා දුන්නොත් සතිය කියන එක ඒ දරුවෝ ඔයගොල්ලන්ට කියලා දෙයි. ඔය ඕස්ට්‍රේලියාවට වගේ රටකට ගියාම ඒ එක දරුවෙකුට ඉංග්‍රීසි උගන්වපු ගමන් එයා ගෙදර ඇවිල්ලා අම්මට තාත්තට කියලා දෙන ওই වචනේ සද්ද කරන්නේ ඔහොම නෙවෙයි. මෙන්න මේකේ අර්ථය කියලා උන් අම්මලාට තාත්තලාට ඉංග්‍රීසි උගන්වනවා. එක දරුවෙකුට කම්පියුටරයක් උගන්වුවොත් තාත්තට යමඩ දෙන්නටම කම්පියුටර උගන්වනවා. එක දරුවෙකුට කුඩු ගහන්න ඉගෙනුවොත් උ ගමකට කුඩු ගස්සනවා. මේ ඔක්කොම හැබැයියන්. එක දරුවෙකුට සතිය දීලා බලන්න. එක දරුවෙකුට මේ සතිපට්ඨාන දීලා බලන්න. ඒ දරුවට අමාරු නෑ මේ තෘෂ්ණාව නිසායි අසන්ත වෙලා තියෙන්නේ. මේ තෘෂ්ණාවට කඹරන තාක්කල් බැලකම් කරන තාක්කල් අපි දුක් කරක් දුක් ගොඩක් තමයි උපයන්නේ. ඒ වෙනුවට උපේන දුක සීමා කරමු. හික්මවමු. හික්මවන්න නම් කනකොට කාපන් කිරලා කියලා රාත්තල් ගාන දැනගන්න නම් සතිය තියෙන්න ඕන. ඒක නිසා අපි හුඟක්ම අසරණ ගතියක් අනාථ ගතියක් නෑ අපිට යම් සහන් එලියක් පේනවා. ඒ අපේ පරණම දෙයම තමයි. අපි මේක කළු පිරිමැදලා ගන්න ඕන. උපවට්ටම් කරලා ගන්න ඕනේ. ගණ්ඩ ඔය මම ඔය කියපු පැති වලින් වැඩකරනද අද ශ්‍රම බලකාය මම දන්නවා ඇත්තටම අද ශ්‍රම බලකායට විශාල ආතති තියෙනවා විශාල අසහන තියෙනවා මොකද තමන්ගේ ජීවන රටාව රකින්න ඕනේ අම්මා තාත්තලා නැන්දම්ලා මාමලා රකින්න ඕනේ දරුවෙක් ඉස්කෝලේ යවනවා කියන එක ඉතර වගේ වැඩක් නෙවෙයි ඒ නිසා තඩ දැඩි අසහනක ඉන්නේ ඒ නිසා ඊට වැඩි භයානකම දේ තමයි ඒ අසහනෙන් හම්බ කරන මනුස්සයගේ සුබ සාධනය බලන්න එකෙක්වත් නැහැ. යාව සූරකණ්ඩ විතරයි පිරිසේ ඉන්නේ. ඒ නිසා ලංකාවේ ගැන සමීක්ෂණයක් කරපු නන්දසේන රත්නපාල මහත්තයා කියලා තියෙනවා ඒ පිරිසටවත් ඒ ශ්‍රම බලකායටවත් තේරෙන්නේ නැත්නම් දවසෙන් විනාඩි 30ක් පැත්තකට දාලා ඒක කරුණා කරලා භාවනාවට යොදවන්න තරම් විවේකයට යොදවන්න තරම් හුදේකලාවට යොදවන්න තරම් ඒ කෙනා Tamanටවත් අනුකම්පා කරන්නේ නැත්නම් රට කොහේයිද කියන්න බෑ මේකට එක ප්‍රතිඵලයක් තමයි ලංකාව අද සීදී නසා ගන්න රටවල් අතර පළවෙනි තැනට අවිලා තියෙනවා. වැඩියෙන්ම සීදී නසා ගන්න රට මොකද ඒ තරම් අසහනික ගත කරන්නේ. නමුත් මේකට කෝකටත් අයිලේ වගේ මේකට කොයි දෙයකටත් හරියන දේ තමයි මේ සතිය නැත්නම් සතිපට්ඨානේ ওই සමාජික ප්‍රශ්නවලට උත්තරයක් තියෙනවා. දරුවන්ගේ ප්‍රශ්නවලට උත්තරයක් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් නිවනට යන්නත් උත්තරයක් තියෙනවා. ලෝකෙන් අපිට ආදර්ශයක් තියෙනවා. හැම රටක්ම ඒක නැතුව බැරි දෙයක් බවට පත් කළා. ඒ නිසා පොඩ්ඩක් නතර වෙලා මේක දිහා පොඩ්ඩක් බලලා අපිට මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මෙච්චරම කරදර කරද්දී අපි තාමත් ඇයි ඒකට පොහොර දාන්නේ? අපි තාමත් ඇයි ඒකට ආහාර දෙන්නේ කියලා බලන්ඩ ඒක පිළිබඳව පුංචි ගවේෂණයකට දවසකට විනාඩි 10ක් 15ක් දාන්න. දාලා පොට්ටක් වාඩි වෙලා. එහෙම නැත්නම් චේතනා කරන්නේ නැතුව ශරීරය හොල්ලන්න නැතුව වාඩි වෙලා මේක ඇතුලේ සිද්ධ වෙන දේ පොඩ්ඩක් බලන්න කයෙහි කය ආනුව දක්නා සුළු. ඒක කරනකොට මුල් මුල් කාණන් එච්චර දැනුමක් ඇතුව නෙමෙයි කරන්නේ. කරනකොට කරනකොට මේ කය මේ දෘෂ්ටි කෝණයෙන් මේක දිහා බැලුවොත් ඒ කය අපට පැහැදිලි පාඩමක් උගන්ලා දෙනවා. මේ තෘෂ්ණාව එතන එතන පොහොර වැටුනේ නැත්තම් පවතින්නේ නැහැ. එතන එතන ආහාර නොවැටුනොත් පවතින්නේ නැහැ. ඒ නිසා අපි කොච්චරක් නොදැන මේ තෘෂ්ණාවට ආහාර සපේනවද පොහොර සපේනවද කියලා බලලා අපි අල්ලපු gedara මනුස්සයාට බැන්නට ආණ්ඩුවට බැන්නට වැස්සට බැන්නට කාලගුණයට බැන්නට හතුරා ඉන්නේ Taman ළඟමයි කියලා තේරුම් ගත්ත දවසේ අසරණ වෙයි කියලා හිතන්න එපා. බංගලොත් වෙයි කියලා හිතන්න එපා. Taman ਸਰව බලධාරී දෙයියෙක් වගේ තේරෙයි. මට එන දුක මමමයි වගේ කියන්න ඕනේ. ඒ නිසා මත්තේදී සැලසුම් කරනකොට අන්නේ දුක නොයන තෘෂ්ණාව අඩු නිහතමානී අහිංසක වැඩසටහනකට අපි එක එකන යන්න පටන් අරගත්තොත් જાතියක් වශයෙන් වෙන්න නැතත් මේ සුළු පිරිසක් එකතු වෙලා යන්න පටන් අරගත්තොත් ඒ ගමනෙන් ඇති වෙන ආදර්ශයේ පරමාදර්ශයේ තා පෙරදක්ම අද රටට අත්‍යවශ්‍ය චර්චාවක් බවට පත් වෙයි. පොඩි උන්ට පෙන්වන්න හොඳම ආදර්ශයක් බවට පත් වෙයි. ඒ නිසා මේ වගේ තැනක මේ වගේ පන්තලක් හදාන මේ වගේ කටයුතු කරන පිරිසකට මම මේක කිව්වයි කියලා මං හිතන්නේ බරක් වෙයි කියලා. ඔයගොල්ලෝ දැනටත් කරන්නේ අමාරු රාජකාරියක්. ඉතින් ඒ බරට තව බරක් දාන්නත් මේ මම මේ කතා කරන්නේ. වැඩ කරන මිනිහා විතරයි ඒක දිනු කරගෙන යන්නේ. ඒ නිසා මේ කරන වැඩවල ගුණයක් ඕනේ නම් බාධාවකින් තොරව දිනුවක් ඕනේ නම් පුද්ගලික මෙන්ම සාමූහික දිනුවක් ඕනේ නම් මේ චතුරාර්ය සත්‍යයේ තියෙන මේ වටහා ගන්න පුළුවන් දුකත් දුකට හේතුව තෘෂ්ණාවත් Tamangeema ශරීරයේ පරිේශණයට ලක් කළ ආબોධ කිරීමේ වැඩපිළිවෙලට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. අද දෙවෙනි ධර්ම දේශනා නිමා මෙතනින් සටහන් කරනවා. සිළු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.